අරුණමනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද අවසානයේ ප්‍රකාශ කරපු අපිට තේරුම් කරලා දුන්න දේවල් වල දැන් ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම සතිපට්ඨානය දියුණු කරනකොට කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ඒ වගේ ඒවා ගත්තාම ස්වාමින්වහන්සේගේ දේශනාව අහගෙන හිටියාමත් හැඟුණා බොහෝ විට මේ ඒක පුහුණුව යොමු කරන්නේ අර ස්පර්ශයේ ඇති වෙන ඊට පස්සේ වේදනාව දැනෙන තැන මුල් කරගෙන වගේ හැඟීමක් ඇති වුණා ඒක එහෙම නේද ස්වාමීන් ඇත්තටම දැන් අපි අපි නිතරම කියන කාරණයක් නේ බාහිර අරමුණ ඉන්ද්‍රියට යොමු වෙනකොට ඒ අරමුණ ගැන අවදියෙන් ඉන්නටත් ඕන. හැබැයි අරමුණ ගැන විතරක් අවදියෙන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ අරමුණට සිත ප්‍රතිචාර දක්වන ඒ ක්‍රියාවලියම ගැන අවදියෙන් ඉන්නට ඕන. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් දෙක එකතු වෙලා මන ආයතනයත් ඒකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන මේ සමස්ත ක්‍රියාවලිය ගැනයි අවදියෙන් ඉන්නේ. එහෙම නැත්නම් බාහිර අරමුණ ගැන විතරක් නෙමෙයි. එතකොට අරමුණ ඉන්ද්‍රියෙහි ස්පර්ශ වෙන ස්වභාවය සහ එතනින් එහාට සිත ප්‍රතිචාර දක්වන විදිහ. එතකොට සිත ප්‍රතිචාර දක්වන විදිහ තමයි අර වේදනා පත්‍යය. ඒ ඇතිවෙන වේදනාවට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? සුඛ වේදනාවක් නම් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? දුක්ඛ වේදනාවක් නම් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? උපේක්ඛා වේදනාවක් නම් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? දැන් මේ සමස්ත ක්‍රියාවලිය ගැන අවදීන් බලා ඉඳීම තමයි සම්මා සතියෙන් අපි කරන්නට උත්සාහ කරන්නේ. එතකොට අන්න ඒ බඳු සම්මා සතියක් අපි ප්‍රගුණ කළොත් විතරයි අපිට මෙතන යම්කිසි මේ වේදනාව නිසා එතනින් එහාට තණ්හාවක් හටගන්නවද ගැටුමක් හටගන්නවද මොකද්ද එතනින් එහාට සක්‍රිය වෙන මානසික తත්වය කියලා අපිට තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී අපි කායානුපස්සනාව පුහුණු කළත් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කවරක් පුහුණු කළා වුණත් සතිපට්ඨානය කියන මූලික ස්වરૂපය තුල අපි මේ සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට තමයි අවධානය යොමු කරන්නේ. එහෙමයි ස්වාමීන් ඒ වගේම අද ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න තැන තමයි එතකොට ආරම්භක ස්ථානය. ආරම්භක ස්ථානය. එතකොට දැන් මේ මේ අපි දැන් මේවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීපු නිසා ඒවා පොතපතවල සඳහන් කරලා තියෙන නිසා අපි මේවා මේ විදිහෙන් කතා කළාට ඇත්තටම සිහිය පිහිටුවා ගත්තයි කියලා අපිට සිතක් සිතක් පාසා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. ඒක හඳුනන්නට පහසු නැහැ. අපට අපට මේ ක්‍රියාවලිය ස්පර්ශ කරන්නට වෙන්නේ චිත්ත වීති දහස් ගණනක් ලක්ෂ ගණනක් කෝටි ගණනක් ඇති වෙනකොට තමයි මේ ක්‍රියාවලියේ තියෙන යම්කිසි ಗುಣදොස් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම එහෙම තමයි ටික ටික ටික ටික අපි අර සිහිය සියුම් කරන්න සියුම් කරන්න තමයි වඩා අඩු සිත් ප්‍රමාණයක් තුළ අපි කොහොමද මේ මානසිකව ඇතිවෙන වෙනස්කම් තේරුම් ගන්නේ ඉතින් එතකොට තමයි අපිට වඩාත්ම සති සංවරය කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවසාන ඉන්ද්‍රිය සංවරය කියන තැනට යනකොට ඒ සියුම් වෙන සියුම් වෙන ප්‍රමාණයත් එක්ක තමයි අපේ සංවරය කොපමණද කියන එක තීරණය වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තව එකක් පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ හැම විටම අපිට කියලා දෙනවා අරමුණයි සිතයි දෙකම අපි බලන්න ඕනේ කියලා ඒක හරි නමුත් ඇතැම් භාවනා යෝගීන්ගේ හැඟීමක් තියෙනවා මේ ඔක්කොම දැනගන්නේ හිතෙන්නේ ඒ නිසා හිතේ වෙන දේ බලාගත්තොත් විතරක් ඇති කියලා ඒකට අපි උත්තර දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හිතේ ඇති වෙන දේ බලාගත්තොත් ඇති කියලා අපිට කියන්න පුළුවන් එක අවස්ථාවක. එතකොට එතනත්තා කෙලින්ම චිත්තානුපස්සනා හෝ ධම්මානුපස්සනා කියන තැන තමයි රැඳිලා ඉන්නේ. ඉතින් කායානුපස්සනා වේදනානුපස්සනා කියන මේ බාහිර ස්වરૂපය ගැන අපේ අවධානය තියෙන්න ඕන මොකද ඒ පැත්තත් අපි ප්‍රගුණ කරන්න ඕනේ. දැන් ඔය ඔය තීරණයට එන්නේ අපේ මනසේ වුණත් එක්තරා කාලයක් ඔය හැඟීම තිබුණා. තිබුණා කියලා කියන්නේ අවසානයේ මේ ඔක්කොම සිත සිත නිසයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි සිත සංවර කරගත්තොත් ඔක්කොම හරි. ඒක තර්කයක් හැටියට හරි. නමුත් තර්කයක් හැටියට හරි වුණාට මේ සිතට මේ රූප මේ මේ අපි තාම ජීවත් වෙන්නේ කාම ලෝකයේනේ. එතකොට කාම ලෝකය තුල ඉන්ද්‍රිය හයක් ඇතුව ඉපදිලා නාම රූප ධර්මයන්ගේ සම්මිශ්‍රණයක් හැටියට ඉපදිල ඉපදිච්ච අපට සිත ගැන විතරක් ඒක වියුක්තව ඒක වෙන් කරලා වෙනම ඒකකයක් හැටියට අරගෙන කතා කරන්න සහ පුහුණු කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට අපිට හැමතිස්සෙම නාම රූප කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය තේරුම් ගනිමින් තමයි මේක කරන්න වෙන්නේ. මොකද සිත හැම විටම කයත් එක්ක බද්ධව තියෙන්නේ. කය බාහිර පරිසරයත් එක්ක බද්ධව එතකොට මේ මේ යථාර්ථය අපට අමතක කරන්න බෑ මේ කාම ලෝකයේ තුල අපි හැසිරෙන තාක්කල්. එහෙමයි. එතකොට ඒක අමතක කරලා අරගෙන විතරක් යම් කිසි කෙනෙක් අවධානය යොමු කළොත් ඒතනත්තා ඒ ඒ මානසික ක්‍රියාවලිය පිළිබඳව යම් කිසි ප්‍රවීණතාවයක් ලබා ගන්න දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ඒතනත්තා යථාර්ථය දකින කෙනෙක් කියලා පරිපූර්ණ වශයෙන් අපිට කතා ගන්න බෑ. දැන් අපි පෙර දිනකත් කතා කළා මතක ඇති දැන් බුදුදහමේ උගන්වන පටිච්චසමුපාද ක්‍රියාවලිය චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ පැති පහෙන්ම කතා කරනවා. එතකොට දැන් ওই පැති පහම බුදුදහමේ කතා කරනවායි කියලා යම් කෙනෙක් ඕකේ එක පැත්තක් විතරක් ගත්තොත් චිත්ත නියාමයේ විතරක් ගන්නවා. හිත නිසා තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. හිත හදාගත්තොත් ඔක්කොම හරි. ඉතින් එතකොට ඒතනත්ත දන්නේම නැතුව අර විඥානවාදී තැනක තමයි ගිහින් හිර වෙන්නේ. එහෙමයි. එහෙමයි. අනි අනි සමස්තය අමතක කරලා අනිත් ඔක්කොම බැහැර කරනවා. සිතත් එක්ක විතරක් ගනුදෙනු කරන්නේ. එතකොට දන්නේම නැතුව විඥානවාදී තැනක හිර වෙනවා. එතකොට අනිත් සියල්ලම බැහැර කළා අනිත් හතරම බැහැර කරලා ඒ කර්මය කියන සාධකය විතරක් මතු කරගෙන ඒකෙම එල්ලි එල්ලි ඒක ගැනම කතා කරන ඒක ගැනම අවධානය යොමු කරන තැනකට ආවෙන් පස්සේ දන්නේම නැතු එයා මේ පුබ්බේ කත හේතු ආදී කියන තැනකට හිර වෙනවා එතකොට බීජ නියාම සහ ඍතු නියාම කියන දෙක මූලික කොටගෙන අනිත් ඒවා නොසලකා හැරපු ගමන් ඒ තැනත්තා භෞතිකවාදී තැනක හිර වෙනවා. එතකොට අනිත් හතරම බැහැර කරලා අර ධම්ම නියාමේ විතරක් අල්ලගෙන ඒක මත යැපෙන්න උත්සාහ කරනකොට ඒ තැනත්තා නියතවාදී තැනක හිර වෙනවා. එතකොට අවසානයේ මේ බුදුදහමේ කියන කාරණා ටිකම තමයි. හැබැයි ඒ කාරණා ටික ඔක්කොම ගත්තොත් විතරයි ඒ තැනත්තා නිවැරදි සම්මාදිට්ඨික පැත්තකට අවදි වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර කමන්නේ එක පැත්තක් හරි දකින්නවනේ කියලා අපිට එහෙම එක පැත්තක් හරි දකින්න උත්සාහ කරන එක හොඳයි. හැබැයි අනිත් ඒවා බැහැර කරමින් අනිත් ඒවා ප්‍රතික්ෂේප කරමින් අර එක ගැන අවධානය යොමු කරනවා අන්න එතන ටිකක් විකෘතියක් එහෙම නැත්නම් එතන අඩුවක් එතන එතන යම්කිසි දෘෂ්ටිගතිකත්වයකට වැටෙන්න තියෙන ඉඩ කඩ වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි මේ චිත්තානුපස්සනාවේදී උනත් කෙලින්ම හිතෙන් විතරක් ඉන්න සත්වය නෙවෙයිනේ අපි. යන්නේ ඒකයි. ඔව් චිත්තානුපස්සනාව වශයෙන් ගත්තාම අපට අවධානය යොමු කරන්න වෙන්නේ හිත ගැන තමයි. ඒක හරි. හැබැයි අපට හැමතිස්සෙම හිත ගැන විතරක් කල්පනා කරලා මේ ලෝකය පවත්වන්න බෑ අපට. මොකද අපි අපි එහෙමනම් සම්පූර්ණයෙන්ම අරූප අරූප ධානයකට වගේ සමවැදිලා ඉන්නවනම් ඔන්න කමක් නැහැ කියන්න පුළුවන්. එබැවින් අපි ධානයේකට සමවැදිලා නම් ඔන්න මේ භාවනා කෘත්‍ය කරන්නේ ඔන්න චක්කුසෝත මේ මොකක්වත් ගැන හිතන්න නැතුව අපිට යන්න පුළුවන්. කෙලින්ම චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන්. ඉතින් අපි හැමතිස්සෙම ධානයේකට සමවැදිලා මේ වැඩේ කරනවා නෙමෙයිනේ. අපි චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී බාහිර ලෝකයේ ස්පර්ශ කරමින් තමයි අපිට මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන මේ ගැටලුව එන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස ඊටමත්ම හොඳින් පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.